තෙරුවන් සරණයි මේ දේශනාව ටිකක් විවේකීව ඉඳගෙන අහනවා නම් තමයි හොඳ නැතිනම් ඔබේ මනසට මේ කියන්නේ මොකක්ද කියලා ඇත්තටම තේරෙන එකක් නැති වෙයි. ඉතින් අපි අද කතා කරන්නේ ඔබ නොයේක් දේවල් නිසා මනසින් පීඩා විඳින කෙනෙක් නම් අන්න ඒකට උත්තර හොයාගන්න විදිහ. සමහර විට පවුලේ ප්‍රශ්න නිසා, ආර්ථික ප්‍රශ්න නිසා, සමාජීය ප්‍රශ්න නිසා, වර්තමාන ලෝකයේ ඇති වෙලා තියෙන තත්ත්වය නිසා ඔබ මානසිකව ආතතිය අසහනයෙන් ඉන්නවා නම් විසිරුණු මනසකින් ජීවත් වෙනවා නම් මේකෙන් අත මිදෙන්නේ කොහොමද කියන කාරණය ගැන. ඉතින් මේකට මම උදාහරණයක් එක්කම කතා කරන්නම්. දැන් මේ වෙලාවේ ඔබ කරන්නේ මේ දේට ශ්‍රවණය කරන එකනේ. එතකොට ඔබ මේක ශ්‍රවණය කරමින් ඉන්නකොට ඔබට වෙන කරන්න කිසිම දෙයක් එතන නැහැ. ඒ ගැන හුදු දැනුවත් වීම පමණමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි දැන් සිද්ධ වෙන ස්වභාවික දේ. ඔබ මේකට ශ්‍රවණය කරන එක. ඒ ගැන දැනුවත් වීමයි අවශ්‍ය. නමුත් ඔබ මේ ගැන ශ්‍රවණය කරද්දී මේ දේ ශ්‍රවණය කරද්දිත් ඔබේ මනසේ නොයේක් කලබගෑනි ඇති වෙන්න පටන් ගන්නවා. අන්න ඒ தত্ত্বයන් එක්ක පැටලෙන්නේ නැතුව ස්වභාවිකව මේ ශ්‍රවණය කරන දෙයට දැනුවත් වෙන්න පුළුවන් නම් ඔන්න ඔබේ මනස නිහඬ වෙන්න පටන් ගන්නවා. මේක ඇත්තටම මානව මනසේ විඥානයේ තියෙන සුන්දර පැතිකඩක්, සුන්දර හැකියාවක්. යම් දෙයක් කම්පණය වෙනවද ඒක ස්වභාවිකවම කම්පණය වෙනවා. යමක් සිද්ධ වෙනවද ඒ සිදුවීම ස්වභාවිකවම සිදු වෙනවා. අපිට කරන්න තියෙන්නේ හුදු අවධානයෙන් ඉඳීම පමණමයි. එතකොට හුදු අවධානයෙන් ඉන්නකොට ඒ වැටහීම එතනම ස්වභාවිකවම හටගන්නවා. මේ වැටහීම අවබෝධය කියන එක හිතලා ගන්න තියෙන දෙයක් නෙමෙයි. ඔබ දැන් මෙතන මේ මොහොතේ ස්වභාවිකවම සිදුවෙන සංසිද්ධියට දැනුවත් වෙනකොට ඒ වැටහීම ඔබට එන්න ගන්නවා. එය ඒ තරම්ම සරලයි. වර්තමානයේ ඔබ ජීවත් වෙන බවට තියෙන දැනීමක් තියෙනවා. සංවේදීකමක් තියෙනවා. යම් සලකුණක් තියෙනවා. අන්න ඒ ගැන දැනුවත් වීම තමයි අපි මේකෙන් ඔබට පහදලා දෙන්නේ. ඇත්තට මේක ලොකු දෙයක් නෙමෙයි. ඔබට සංකීර්ණ දෙයක් කරන්න කියලා මම කියන්නේ නෑ. ඇත්තටම මේක සරල වැඩි නිසා තමයි මිනිසුන්ට තේරෙන්නේ නැත්තේ. හේතුව මිනිස්සු ගැඹුරු සංකීර්ණ දේ හොයන්න ඇබ්බැහි වෙලා. මිනිස්සු හිතනවා සත්‍ය තියෙන්නේ ගැඹුරු දේවල් වල කියලා, සංකීර්ණ දේවල් වල කියලා. නමුත් සත්‍ය තියෙන්නේ ඊටාම සරල තැනක. ඇත්තටම ඔබ දැනටමත් වර්තමාන පැවැත්ම තුල තමයි ඉන්නේ. ස්වභාවිකත්වයේ තුලම තමයි ඉන්නේ. ඒක බාහිර තැනක ඉඳලා ගන්න තියෙන දෙයක්වත් බාහිරින් එන්න තියෙන දෙයක්වත් නෙමෙයි. ඒක දැනටමත් ඔබ තුලම තියෙනවා. හැබැයි ඔබ ඔබ ඒ ගැන දන්නේ නැහැ. එපමණයි වෙනස. ඉතින් ඒක තේරෙන්නේ නැත්නම් මේකට හේතුව තමයි අපි අපේ හිත දිහා බලන්න ඕනේ මනසට අවධානය දෙන්න ඕනේ කියලා බලහත්කාරකමින් ශක්තියක් යොදවනවා. බලෙන් උත්සාහයක් ගන්නවා අපි අවධානය දෙන්න ඕනි වර්තමානයට කියලා. එතකොට වෙන්නේ මොකද්ද දන්නවද? ඔබේ මනස ඒ උත්සාහය, ඒ ශක්තිය මමත්වයෙන් අල්ල ගන්නවා. මමත්වයෙන් උරාගෙන ඔබට පෞද්ගලික අනන්‍යතාවයක් ආරෝපණය කරලා දෙනවා. ඔබව පෞද්ගලික අනන්‍යතාවයකට ඇදගෙන යනවා. ඒ කියන්නේ ඔබට මමත්වයක් ගොඩනගලා දෙනවා. ආත්ම දෘෂ්ටියක් ගෙනහල්ලා දෙනවා. මම තමයි මගේ මනස ගැන දැනුවත් වෙන්නේ. මම තමයි වර්තමාණයට අවදි වෙලා තියෙන්නේ කියලා මමත්වයෙන් යම් දෙයක් ඔබේ මනසට ගෙනහලා දෙනවා. ඊට පස්සේ කරන්නේ ඒ මමත්ව මානසිකත්වය විසින් ඔබට පෞද්ගලික අනන්‍යතාවයක් හදලා දීපු මනස විසින් ඔබට ආත්ම දෘෂ්ටිය ගෙනල්ලා දීපු මනස විසින් මේ ගමන සඳහා අරක කරන්න ඕනි මේක කරන්න ඕනි අරක කරන්න එපා මේක කරන්න එපා කියලා මමත්වයෙන් යමක් කරවන තැනට ඔබේ මනස අරන් යනවා. කරන්නේ කියන තැනට ඔබේ මනස අරන් යනවා. ඉතින් ඔබ දැන් මේක ශ්‍රවණය කරමින් ඉන්නවා ඔබ ඔබම වෙලා හුදු අවධානයෙන් ඉඳීම පමණයි කළ යුතු වෙන්නේ. එහෙම හුදු අවධානයෙන් ඉන්නකොට මේ ශ්‍රවණය ගැන ඔබේ මනසේ අමතර සිතුවිලි, යෝජනා, අදහස් නොඑක් දේවල් හටගනීවි. ඒවා අල්ලන්න යන්න එපා. වෙන එකක් තියා ඔබේ හිත කෑ ගහලා කියයි මම මම මේ කියන ආත්ම දෘෂ්ටිය මමත්වයේ අයින් කරන්න ඕනි කියලා. ඒක අයින් කරලා ඔබ ඔබම විය යුතුයි කියලා ඔබේ හිත කියයි. අඩු ගානේ ඒ සිතුවිල්ලවත් අල්ලන්න එපා. නිකම්ම හුදු හිස් බවකින් ශුන්‍ය බවකින් මේ මොහොතට අවධානය දෙන්න දැනුවත් වෙන්න අඩුගානේ ඔබ ස්වභාවික වෙන්න උත්සාහ නොකළ යුතුයි ස්වභාවික වෙන්නවත් උත්සාහයක් නොගත යුතුයි පැහැදිලි පිරිසිදු සරල අවධානයක් පමණමයි තිබිය යුත්තේ එතකොට ඊටාම ලේසියෙන් ඔබට මේ මොහොතට අවදි වෙන්න පුළුවන්කම ලැබෙනවා ඔබට පුළුවන් නම් මේ කියන අවස්ථාවේදී මනසේ ඇතිවෙන මේ සිතුවිලි යෝජනා අදහස් මේ දේවල් මමත්වයෙන් අල්ලගන්නේ නැතුව හුදු අවධානය දෙන්න ඔබට පුළුවන්කම ලැබුණොත් හුදු දැනුවත්භාවයකින් ඉන්න පුළුවන් වුණොත් ඒ හැම දෙෙම ඒවා විසින්ම හරිම ලස්සනට සංසුන් වෙන්න තැන්පත් වෙන්න පටන් ගන්නවා. හොඳින් අහගන්න ඒවා ඒවා විසින්ම තැන්පත් වෙනවා. අපි තැන්පත් කළ යුතු නෑ. ඔබට කරන්න තියෙන්නේ වර්තමානයේ සිදුවෙන දේ මොකක්ද කියලා ඒ ස්වභාවිකව සිදුවෙන දේට අවධානය දෙන එක විතරමයි. අවධානය දීලා බලන් ඉන්න එක විතරමයි ඔබට කරන්න තියෙන්නේ. සියල්ල ස්වභාවිකවම තැන්පත් වෙනවා. මේ ක්‍රියාවලිය, මේ දේවල් තැන්පත් වීමේ ක්‍රියාවලිය ඊටාම ස්වභාවික දෙයක්. ඔබ ඒකට 아무තු වැදගත්මක් වැදගත්කමක් වටිනාකමක් දිය යුතු නැහැ. මොකද ඒක ස්වභාවික නිසා. ස්වභාවිකත්වය ස්වභාවිකව සිද්ධ වෙනවා. අපි ඒකට ඇඟිලි ගසන්න ඕනේ යමක් කැළඹුණොත් සංසුන් වෙනවා කියන එක ස්වභාවික සංසිද්ධියක්. ඒක ස්වභාවිකව වෙනවා. හැබැයි ඔබේ මමත්ව මානසිකත්වයට නම් ඕනි වේවි යමක් කරන්න. මේ අධ්‍යාත්මික ගමන වෙනුවෙන් යමක් කරන්න උත්සාහ ගත යුතුයි. යම් කෙනෙක් විය යුතුයි කියලා ඔබේ මමත්ව මානසිකත්වයට නම් ඕනි වේවි. ඔබට එක එක නීති පනවාවි. මේ ගමන යන්න නම් මේක කරන්න ඕනේ. අරක කරන්න හොඳ නෑ. මේකෙන් අයින් වෙන්න ඕනේ. අරකෙන් අයින් වෙන්න ඕනේ. එතකොට මෙහෙම වෙයි කියලා ඔබේ මමත්ව මානසිකත්වයේ එක එක දේවල් ඔබට කියයි. ඒ ගැටේට අහු වෙන්න එපා. ඔබ කල යුත්තේ ස්වභාවිකවම සිදුවන දෙයට අවධානය දීම පමණමයි. මේ දැනුත් ඔබට පුළුවන්. මොකද ඔබ දැන් අසන්නෙක්. එයට දැනුවත් වෙන්න. මේ අසන දෙයට දැනුවත් වෙලා ඉද්දිත් ඔබ අසන්නෙක් වෙලා ඉද්දිත් ඔබේ හිත ඇවිල්ලා එක එක දේවල් කියයි. මේක මෙහෙම වෙන්න පුළුවන්ද? මම කලිනුත් මෙහෙම කළානේ මොකුත් උනේ නෑනේ. ඔය වගේ එක එක දේවල් ඔබේ හිත කියවන්න පටන් ගනී. ඒකට අපි කියන්නේ chatter in mind එක කියලා. ඇතුළත කතාව. ඇතුළත මොකද්දෝ කතාවක් තියනවා. කවුදෝ කියවනවා. ඔබ හැරුණම තව කවුද ඇතුලේ කතා කරනවා. ඒකට බය එපා. ඒකට ඉඩ දෙන්න. ඒකත් එක්ක පැටලෙන්න යන්න එපා. ඒ කතාවට පනින්න එපා. ඒ කතාව ඔබේ කරගන්න එපා. ඒක හිතේ ස්වභාවයක්. පැත්තකට වෙලා ඒකට වෙන්න ඉඩ දෙන්න. ඔබ මේ දේ දිගටම පුරුදු වුණොත් ඒ කියන්නේ මේ ඇතුළත කතාවට ඔහේ වෙන්න ඉඩ දීලා ඒක අල්ලගන්න යන්නේ නැතුව ඉන්නවනම් ඒකට වටිනාකම් නොදී ඉන්නවනම් ඔබේ මනස ඇත්තටම ස්වභාවිකවම සාමකාමී වෙන්න පටන් ගන්නවා. තැන්පත් වෙන්න පටන් ගන්නවා. සංසුන් වෙන්න පටන් ගන්නවා. ඔබ මේ ආතතිය අසහනයට ලක් වෙන්නේ ඔබේ හිත කියන කියන දේ ඔබ අල්ල ගන්න නිසා. ඒක ඔබේ කරගන්න නිසා. ඒක ඔබේ සිතුවිල්ලක් කරගන්න නිසා. ඒකට ඔහේ ඉන්න ඉඩ දීලා ඔබට පුළුවන් වුණොත් ඒකට දැනුවත් වෙන්න ඔබේ හිත කලබල වෙන්නේ නැහැ සංසුන් වෙනවා. ඔබ හිතන තරම් ප්‍රශ්නයක් නෑ කියලාත් ඔබට දැනෙන්න ගන්නවා. ඔබේ මනස ওই තරම් ආතතිය අසහන වලටපත් වෙන්නෙත් නෑ. ඔබ හිතන තරම් ලෝකෙ මෙච්චර ප්‍රශ්නයක් නෑ කියලාත් ඔබට දැනෙන්න ගනීවි. ප්‍රශ්නේ මවලා දෙන්නේ ඔබේ මනස. ඔය ඇතුළත කතාවෙන් කරන මනසින් තමයි ප්‍රශ්න ඔබට මවන්නේ. ඔබ ඒක ඇත්ත කියලා අල්ලනවා. මුල් කාලේ නම් ඔබට දැනේවි ඔය ඇතුළත කතාවත් එක්ක යාළු වෙන්න ඕනේ ඒක බාර ගන්න ඕනේ ඒක විශ්වාස කරන්න ඕනේ කියලා ඔබට හිතෙයි. මොකද ඒකටනේ අපේ මනස ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඒ පැත්තට ඇදිලා යනවා. හැබැයි මේ ක්‍රමේ පුරුදු කළොත් ඔබේ මනස ටිකෙන් ටික ඒ තත්වයෙන් අත මිදෙන්න පුළුවන් කියලා ඔබටම දැනේවි. ඉතින් මේ తত্ত্বය නිසා ඔබේ හිත එක්ක ඔබ රණ්ඩු කරන එක ඔබ නවත්තන්න ඕනේ. හිතත් එක්ක රණ්ඩු කරන්න යන්න එපා. ඒ වගේම ඒ හිත ඔබට දෙන පොරොන්දු බාර ගන්න යන්නත් එපා. ඒවා විශ්වාස කරන්න යන්නත් එපා. මොකද ඒ මනස හරිම වංචනිකයි. සරලව හුදු අවධානයෙන් ඉන්න මේ මොහොත ගැන. ඒ සිතුවිලි, අදහස්, යෝජනා අල්ලන්න යන්න එපා. ඒ කාරණය හොඳට හිතට ගන්න. ඒ වගේම ඒ අපි ගොඩක් වෙලාවට මේ ඇබ්බැහිය නිසා කරන්නේ මේ ගලාගෙන යන සිතුවිලි ගංගාවෙන් යම්කිසි සිතුවිල්ලක් අතට අරගෙන ඒ සිතුවිල්ල කියපු දේ කරන්න බලනවා. ඒ නිසයි අපි මේ පැටලෙන්නේ මේ මේ ප්‍රශ්නෙට මේ ආතතියට පැටලෙන්නේ ඒ නිසයි. ස්වභාවික පැවැත්ම එක්ක විතරක් ඔහේ නිකන් ඉන්න. just be. ඔහේ ඉන්න. ඇත්තටම මේක එක පැත්තකින් විප්ලවීය දෙයක්. විප්ලවීය බවක් ගන්නා මේ ක්‍රියාවලියේ. කුමක් සඳහාද මේ විප්ලවය? සරල වීමේ විප්ලවය. ඔබ ඔබම වීමේ විප්ලවය. මොකද අපි සරල නැහැ. අපි Taman Taman වෙලා නැහැ. ඒක එක්තරා විප්ලවයක්. අනවශ්‍ය ශක්ති තියෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය සිතුවිලි. ඒවා ශක්තියින්. ඉතින් මෙන්න මේ අනවශ්‍ය සිතුවිලි අදහස් මේවා ටික ටික දූවිලි වගේ දිය වෙලා ගිහින් හිත තැන්පත් වෙන්න පටන් ගන්නවා කියලා ඔබට තේරෙයි මේ වැඩේ කරන්න පටන් ගන්නකොට. ඇත්තටම ඔබේ හිත හිත තැන්පත් කරන්නේ ඔබ නෙමෙයි. ඔබ අවධානයෙන් ඉද්දි හිත තැන්පත් වෙනවා. ඔබ අවධානයෙන් ඉන්නවනම් හුදු දැනුවත්භාවයෙන් ඉන්නවනම් ඒ කියන්නේ ඔබ දැනටමත් තැන්පත්. ඔබේ තැන්පත් වීම හරහා තමයි ඔබේ මනස තැන්පත් වෙන්න පටන් ගන්නෙ. එය එය තුලින්ම තැන්පත් වෙනවා ස්වභාවිකවම. ඉතින් ඊට පස්සේ මොකක්ද? ඊට පස්සේ මොකුත් නැහැ. ඔබ හරි සරලවම මේ මොහොතේ ජීවත් වෙනවා. ඒ වෙලාවට එක පාරටම සිතුවිල්ලක් උඩට පැනලා ඇවිල්ලා ආයෙත් මොනෝ හරි කියයි. ආ දැන් මේක නෙමෙයි වෙන දෙයක් කරන්න තියෙනවනේ. ආරක කරන්න තියෙනවනේ. මෙන්න මෙහෙම කියාවි. එතකොට ඔබේ මනසට හරි ලස්සනට තේරෙයි ඒකත් එක්තරා සිතුවිල්ලක් විතරයි කියලා. මේ සුන්දරත්වය ඔබට දැනේවි. ඔබ වැඩි වැඩියෙන් මේ ස්වභාවික පැවැත්මට අවදි වෙලා ඉන්න පටන් ගන්නකොට ඔබේ මනසේ විචක්ෂණ හැකියාව පවා තියුණු වෙන්න ගන්නවා. අධ්‍යාත්මික ශක්තිය තියුණු වෙන්න ගන්නවා. මනස ගැන ජීවිතය ගැන සසර ගැන අවබෝධය තියුණු වෙන්න ගන්නවා. කරන්න තියෙන පුංචිම පුංචි දෙයයි. ප්‍රතිඵල වහාම ලැබෙන්න පටන් ගන්නවා. ඔබ තුල ස්වභාවික පැවැත්මේ සාමකාමී බව සංසුන්කම විතරක් ඉතුරු වෙන්න පටන් ගන්නවා. වරින් වර කුණාටු වෙයි. සිතුවිලි ඇවිස්සෙයි. මොනවා වුණත් කරන්න තියෙන්නේ දැනුවත්ව ඉන්න එක විතරමයි. නිතර නිතර හිත ඇවිස්සුණත් පිළිතුර එච්චරයි. සමහර විට ඔබට හිතේවි මේක ඕනවට වඩා සරල උපදේශක් නේද කියලා. ඇත්තටම නමුත් මේක තමයි නොවරදින එකම ඍජු විපස්සනා ක්‍රමය. ඒක භාවිතා කරන හැම වෙලාවකම ප්‍රතිඵල තියනවා කියලා ඔබට පෙනේවි. මේ ක්‍රමයෙන් තමයි ඔබට ඔබේ හිත ගැන ඔබ කියන්නේ කවුද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. මොකද නිවන් දකිනවා කියන්නේ ඔබ කවුද කියලා හොයාගන්නවා කියන එක. ඒක තමයි නිවන කියන්නේ. ඉතින් මේක තමයි ඔබ හොයාගන්න, ඔබ කවුද කියලා හොයාගන්න, ඔබේ හිත මොකක්ද කියලා හොයාගන්න තියෙන මූලික අඩිතාලම, මූලික ක්‍රමය. ඔබ කොයිතරම් සුන්දර බණ ඇහුවත්, කොයිතරම් පොත් කියවලා තිබුණත්, ඔබට නිවන අවශ්‍ය නම් මේක තමයි ප්‍රායෝගිකව කළ යුතු ක්‍රමවේදය. හුදු දැනුමෙන් නිවන ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. හුදු දැනුම කියන්නේ සුන්දර වණ කියන්නේ සිතියමක් විතරයි. ඔබ ගමන ගිහිල්ලා නැහැ සිතිය මතේ තියාගෙන කෑ ගහනවා. මේ වෙනස හොඳින් තේරුම් ගන්න. ඒකෙන් වෙන්නේ මේ දැනුම වැඩි කරගන්න යෑමෙන් වෙන්නේ ඔබේ මනසේ කෑ ගැහිල්ලට ඇතුළත කතාවට මානසික කලබලයට ආතතිය ආතතියට අසහනයට ඔබ උදව්වක් දෙන එක විතරයි. අපිට ඕනේ අපේ මනස හිස් කරන්න. එහෙනම් මේක තමයි එකම ක්‍රමය. මේක තමයි සරලම හා ඍජු ක්‍රමය. පුහුණු කළොත් ඔබට ඔබේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා කියලා දැනේ. ජීවිතයේ සැහැල්ලුව සාමකාමී බව දැනෙන්න ගනී. ඔබ ඔබ කලින්ට වැඩිය අවංක වෙන්න අරගෙන කියලා දැනේ. විවෘත වෙන්න පටන් අරගෙන කියලා දැනේ. ස්වාධීන වෙන්න, නිර්භය වෙන්න පටන් අරගෙන කියලා දැනේ. ඔබ දැන් මෙතන මේ මොහොතේ මෙය ප්‍රායෝගිකව පුහුණු කරන්න පටන් ගත්තොත් ඊළඟ මොහොතේ පටන්ම ඊළඟ විනාඩියේ පටන්ම ඊළඟ පැයේ ඉඳන් ඊළඟ දවසේ ඉඳන්ම ඔබට ප්‍රතිඵල දැක ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේකට තමයි ධර්මයේ සන්දිටික ගුණය කියලා කියන්නේ. අකාලික ගුණය කියලා කියන්නේ. ඉතින් ඔබට දැනෙන්න පටන් ගනීවි එතකොට කෙලෙස් නින්දට වැටිලා ඉන්න මේ ලෝකයේ ඇතුළත ඔබ කියන්නේ අධ්‍යාත්මිකව අවදි වෙමින් තියෙන පුංචි බීජයක් වගේ ඔබට දැනෙන්න ගනීවි. ඉතින් ඔබ දිගටම පුහුණුවේ යෙදුනොත් ඒ බීජය මහා දේවදාර රූස්ස ගහක් වගේ වැඩිලා මුළු මහත් විශ්වයටම සැනසීම බෙදා දෙන මහා දැවැන්ත වෘක්ෂ රාජ්‍යයක් බවට පත් වෙන්න පුළුවන් කියලා ඔබට දැනේවි. ඉතින් උත්සාහ කරන්න වර්තමාණයට අවදි වෙන්න. ස්වභාවික ක්‍රියාවලියට දැනුවත් වෙන්න. මේකට තමයි සතිමත් වෙනවා කියලා කියන්නේ. මේක තමයි ඍජු ප්‍රායෝගික නිවන් මඟ. මේක තමයි සතිපට්ඨාන භාවනා ක්‍රමය. තෙරුවන් සරණයි.